සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථමද්ධානං උපසම්පජ්ජ විහෙරති තී සදා බුද්ධ සම්පන්නත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නට ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සතර ජීවිතය සූපත් කරගෙන සියලු දුක් නැති කරගන්න ඕනේ. සියලු දුක් නැති කරගන්න මාර්ගයයි සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරේ. ඉතින් ධර්ම ශ්‍රවණය කරලා කරන හැම කෙනෙක්ම අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මමත් ඒ දුක් නැති කරන මාර්ගයට පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා. මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. අද දවසේ ධර්ම දේශනාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ ලටිකෝපම සූත්‍ර ධර්මයේ තියෙන කරුණු කිහිපයක් අපිට ප්‍රයෝජනවත් වෙන කරුණු කිහිපයක් සාකච්ඡා කරන්න මජ්ක්‍ධිම නිකායේ වික්ඛු වර්ගයේ තියෙන මේ සූත්‍ර ධර්මය තුල තියෙන යම් අපේ ජීවිතයට අනිවාර්යෙන් එකතු කරගන්න ඕන හැම කරුණක්ම ඉතාම වටිනවා. නමුත් අනිවාර්යෙන් එකතු කරගත යුතු කාරණා කීපයක් සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. මේකෙදි අපිට හරි වටිනම කාරණාවක් එලිපෙහෙලි වෙනවා පින්වත් මේ අපි හැම වෙලෙම සමහර දේවල් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන පුංචි පුංචි දේවල් ගැන පවා බුදුරජාණන් වහන්සේ සැලකිල්ලක් දක්වන්න කියලා තියෙන්නේ. එහෙම එහෙම නෙකරුවොත් හානියක් සිද්ධ වෙන හින්දා. මම යත්තන්ගේ මෙහෙම අහන්නම් දරුවෙක්ව සකස් කරන අම්මා කෙනෙක් පුංචි කාලේ ඉඳන් මේ දරුවා ගැන කිසිම යම් හෝ කිසි තැනකදී සැලකිල්ලක් දක්වන්නේ නැතුව මේ ළමයා සකස් කරවුවොත් කොතනින් හරි හැම දේ ගැනම සැලකිලිමත් වෙලා එක දෙයක් ගැන සැලකිලිමත් වෙන්න බැරි වුණොත් ළමයට හානියක් නෝද නැද්ද? ධර්ම ගන්න පිටුකෝ මේ පාසල් යන වෙලාවේ එයාව පරිසම් කරන්න බැරි වුණා නම් ඉතින් දෙයට හානියක් වෙන්න පුළුවන්. කෑම කන වෙලාවේ විතරක් අයිත් හැඹලියම පරිසම් කරලා කෑම කන වෙලාවේ විතරක් පරිසම් කරන්න බැරි වුණොත් කෑම හිර වෙලා හරි නේද මොන හරි නෑ. ඒකට අම්මා දරුවා දරුවෙක් හදනකොට අම්මේ බොහොම හැඟීමකින් දරුවා ගැන සැලකිලිමත් නොවන වෙලාවක් තියෙනවා. දරුවාගේ නිින්ද අම්මගේ නිින්දදී පවා අම්මා දරුවා ගැන සැලකිලිමත්. අන්න එහෙම සකස් කරන දරුවෙක් නේද පෞරුෂයෙන් යුක්තව, නුවණකින් යුක්තව, නිවැරදිව දරුවෙක් සකස් වෙන්නේ අන්න එහෙම හැම පැත්තකින්ම ආවරණයක් ලැබුණොත් නැද්ද? අන්න ඒ ලැබෙන කිසිම පැත්තකින් පුංචි අඩුවක් හරි නැතුව සකස් වෙන එහෙම පුංචි අඩුවක්වත් නැතුව හැම පැත්තකින්ම ආහත්පසින්ම ආරක්ෂාවකට සකස් කරන දරුවා නිවැරදි නිරෝගී දරුවෙක් බවට පත් වෙනවා. එතකොට ඒ දරුවන් නිවැරදි නිරෝගී දරුවෙක් බවට පත් වෙන්න හේතුුනේ ආත්පසින්ම ආරක්ෂා කිරීමයි. ආත්පසින්ම හැම පැත්තකින්ම එයාට කිසි අඩුවක් නැති වෙන්න හැමදේම සම්පාදනය කරලා දුන්න එකයි. ආන් ඒ වගේ තමයි අපේ හිත. හරි. බුදුරජාණන් වහන්සේ අපේ මේ චිත්තසංතානය ධර්මයේ තුල අලවා ගැනීම ධර්ම අවබෝධ කර ගැනීම කියන එක සිද්ධ කර ගැනීම සඳහා පුංචිවක්වත් නොසලකිල්ලක් නැතුව වැඩ කරන්න කියලා දේශනා කරනවා. සමහර ඇත්තෝ බුදුරජාණන් වහන්සේට නිඳා කරනවා. ඒක අද කාලේ විතරක් නෙවෙයි එදා කාලේ සිද්ධ වෙච්ච දෙයක්. නිඳා කරන්නේ මෙහෙමයි. ඔච්චර ඔය පොඩි දේවල් ගැන උත්තර සැලකිල්ල දක්වන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආහාරය පාලනය කරගන්න ආහාර රස තෘෂ්ණාවෙන් ආහාර ගන්න එපා. ඕවා ඉතින් ඔච්චර ඕනේ ඕවා ඔහොම කරලා බෑ නේද අන්න හිතේ ධර්මාවබෝධය උපදවා ගන්න බැරි වෙනවා ඉතින් සියුම් සියුම් දේවල් ගැන පවා එදා ඒ බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉන්න කාලෙත් බුදුරජාණන් වහන්සේ විකාල භෝජනය ගැන ශික්ෂාව පනවද්දී යම් යම් හේතු කාරණා ඇතුව විකාල භෝජනය ගැන ශික්ෂා පනවද්දී උදායි කියන භික්ෂුවකට යම් යම් වැරදි අදහස් පහළ වුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ තියෙන ගෞරවයේ හින්දා විකල්ප විකාර භෝජනයෙන් අයින් වුණා තමයි. නමුත් දෝමනස්යෙන් බලන අපිට දැන් තිබුණේ මේ මේ බොහොම අපි අඩුවෙන් ආහාර ගන්නේ. නමුත් මේ අපිට තියෙන වේලක් නැති වුණා. ඒ වගේ නිකන් පොඩි දෝමනස් අදහස් පහළ වුණා කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් පසුව ඒ දේවල් ඒවා හින්දා ඇති වෙන මේ අතු දන්නවනේ නේද? ඉතින් වික්ෂුණාන්දලා රාත්‍රියේ පින්ඳ පාතේ වඩිනකොට බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉන්න කාලේ රෑ පින්ඳ පාතේ වැඩියා. ඒක දවසක් මොකද උනේ? එක්තරා ස්ත්‍රියක් තමන්ගේ කුසියේ දොරෙන් වතුර ඉඳුල් වතුර එක විසිකරන්න කියලා මොකද උනේ? වික්ෂුණාන්දේ නෑ වුණා කල්පලේ කියලා. ඊළඟට මොකද උනේ? තව දවසක් මොකද වෙන්නේ? බය වෙලා ගෑගෙන අමනුෂ්‍යයෙක් කියලා බය වුණා එක්තරා ස්ත්‍රියක්. ඉතින් මිනිසුන්ගේ දෝෂ දර්ශනයක් වුණා. ඒ විතරක් නෙවෙයි තව බොහෝ කාරණා හේතුවෙන් බුදුරජාණන් වහන්සේ මේවා පනවද්දී සමහර අයට මේව මෙච්චර සැලකිල්ලක් දක්වන්න ඕනේ නෑ කියලා අදහසක් ඇති වෙනවා. අදත් එහෙමද නැද්ද? නේද? පංචශීලය ගැන බලන්න. පංචශීලය මොකටද කියලා දැනගත්ත අපි දැනගෙන ජීවිත පරිත්‍යාගයෙන් ඒක රකින්න ඕනේ ඇයි? පංචශීලය කැඩෙන කැඩෙන වාරයක් වාරයක් වාරයක් ගානේ Tamanටත් කරදරයක් වෙනවා. අනුන්ටත් හානියක් වෙනවා. දෙදෙනාටම හානියක් වෙනවා. බොහෝ පව් රැස් වෙනවා. නේද? සතු මරණුත් පව් රැස් වෙන්නේ නැද්ද? හොරකම් කරනුත් පව් රැස් වෙන්නේ නැද්ද? කාමී වර්ධන ඇස්නම් පව් රැස් වෙන්නේ නැද්ද? බොරු කිව්වහම පව් රැස් වෙන්නේ නැද්ද? සුරාපානේ මේ හැම දෙයකින්ම බොහෝ පාපයන් රැස් වෙනවා. ඉතින් ඒව විඳවන්න ගියාම තමයි පස්සේ අපි දන්නේ නැහැ මේක මේ වෙලා තියෙන්නේ. හැමෝටම හිතන හිතන හැම දෙයක්ම ලැබෙනවා. සමහර අයට නිකම්ම යමක් පහළ වෙන අතරේ සමහර අයට එහෙම නැහැ. සමහර අයට නිකම්ම යමක් පහළ වෙනවා සමහර අය හරිම මහන්සියලා මහන්සියලා යමක් පහළ කරගන්න ඕනේ. සමහර අයට කරන කරන දේවල් එකපාරටම හරියනවා සමහර අයට එහෙම හරියන්නේ නැහැ මොකද? සමහර අයට හරිය නිරෝගී ජීවිත ලැබෙන අතරේ කොච්චර පරිස්සමෙන් ජීවත් වුණත් සමහර අයට නේද? සමහර අයට නිරෝගී ජීවිත ලැබෙන්නේ නැහැ රෝගී වෙනවා. සමහර අය මත්පැන් බීලා බීලා බීලා බීලා ඒත් ශරීරයේ සමහර අංගයන් ඉතුරු වෙනවා. සමහර නේද? සමහර මත්පැන් බීපු බීපු හින්දා හැදෙන්න තියෙන ලෙඩ සමහර අයට කවදාකවත් ඒවා නොකර හැදෙන වෙලාවල් තියෙනවා නේද? මේ වගේ මොකද? තමන්ගේ පෙර කර්මයන් කළ කළ කී දේවල් නැවත නැවත නැවත නැවත නැවත නැවත ප්‍රතිසන්දීන් වශයෙන් නැවත නැවත සකස් වෙනවා. ඒක අපි වෙන ඒක මගේ වැඩක්වත් ඒක අපේ වැඩක්වත් නෙවෙයි ඒක මේ සබහා ධර්මයේ ක්‍රියාකාරීත්වයක්. ආන්ගේ ක්‍රියාකාරීත්වයට අපි කියනවා මගේ ආත්මය කියලා. හරි ඒකත් ඒව කොහොමද ආරම්භ ගන්නවා. ඉතින් මෙන්න මේ හැම දෙයකටම හැම සිල්පදයකටම ඉහළ ගෞරවයක් දක්වමින් ශික්ෂාවට ප්‍රතිපත්තියට ඉහළ ගෞරවයක් දක්වමින් කටයුතු කරේ නැත්නම් සැලකිලිමත් උනේ නැත්නම් කොතනක හරි අඩුපාඩුවක් වුණොත් මේක මේක තුලින් අපිට මුකුත් කරගන්න ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන සැලසිලිදායක තත්යකට යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචකාම සම්පත් කියලා જાතියක් තියෙනවා. අපි සැප විඳින්න භාවිතා කරන වගේ මේ සූත්‍රය දේශනා කරනවා. පංචකාම සම්පත් කියන්නේ අපි සැප විඳින්න අපි සැප ලබා ගන්න භාවිතා කරන දේවල්. මේ මොනවාද? චක්කු විඤ්ඤේය රූප විෂය. ඒ කියන්නේ ඇහැට පේන ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන පහස. කියන මෙන්න මේ පංචකාම සම්පත්තිය තමයි මේ ලෝකේ ඉන්න මිනිස්සු භාවිතා කරන්නේ මොකටද? සතුටු වෙන්න. නේද? අපේ ඔක්කොගේම අරමුණ මොනවද? හැම වෙලේම හැම මොහොතකම තියෙන උත්සාහය තමයි ප්‍රිය රූප පෙනේවා. නැත්තම් මම ඒවා බලා ගන්නවා. ඒ සඳහා මම වැඩ පිළිවෙල සකස් කර ගන්නවා කියලා. ප්‍රිය රූප දැකීම, ප්‍රිය ශබ්ද ඇසීම, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශ. ඔය පහටද නැද්ද නටන්නේ? නේද? ලොකු දැඟලිල්ලක් දගන්න ඔය පහටද නැද්ද? මම ඒකට මෙහෙම එකක් අහන්න. මොහොතකට නිකන් අපි ඇත්ත හිතලා බලමුකෝ. අද මේ මොහොත වෙනකොට මොනවා හරි Tamange හිතට දුකක් දැනෙන මොනවද තියෙනවද දන්නේ මතක් වෙනකොට නිකන් හිතට අමාරුයි වගේ දෙයක්. හරි. මේ මට ඕන හැටියට තියාගන්න තිබ්බනම් හොඳයි. අනේ ඉතින් මං හිතන හැටියට නෑනේ. මං හිතුවේ කොහොමද? දැන් කොහොමද කියන්නේ නිකන් පසුතැවෙන. නිකන් අපි වෙලා වගේ දැනෙන. මතක් වෙනකොටත් නිකන් දැන් දකින්න තියෙනවා නම් දැන් අහන්න තියෙනවා නම් දැන් විඳින්න තියෙනවා නම් වගේ හිතෙන. හිත කී ගහිලා යන. ඇතුලෙන් හැම වෙලේම පීඩනයක් සහිත ජීවත් වෙන්න වෙලා තියෙන. වැරදුනා වගේ දැනෙන. මොකක් හරි එකක් තියෙනවද දැන්නේ? ඒ කරුවේ ගැන හරි, ඉඩමක් ගැන හරි. අන්න එහෙම මොනවා හරි දෙයක් Tamanට තියෙනවා නම් සැනසීමක් තියෙනවද? මං කියන විදිහට නෑ. බලන්නකො මං හිතපු විදිහට නෑ. මං කැමති විදිහට නෑ කියලා මොනවා හරි මේ ලෝකේ වස්තුවක් ගැන අපේක්ෂාවක් Tamanට තියෙනවා නම් බලාපොරොත්තු කඩවීමක් තියෙනවා නම් ඉන්නේ සැනසීමෙන්ද? ඉන්නේ සැනසීමෙන්ද? එහෙම දෙයක් තියෙනවා නම් සැනසීමෙන් නෑ. එහෙම දෙයක් තියෙනවා නම් සැලසීමෙන් නෑ. එහෙම දෙයක් ඇති උනේ මොනව කරලා දන්නේ එහෙම දේවල් අපේ හිතේ ඇති උනේ මොනව කරලාද? බලලමයි, අහලමයි, විඳලමයි. අතීතයේ යම් දෙයක් දැකලා ප්‍රියයි, සුන්දරයි, මధుරයි අපි ඒ සතුටු වෙනවද බලා ගන්න ඕනේ කියලා හැරි හැරි හැරි හැරි හැරි හැරි බැලුවා. යම් දෙයක් අහලා නැවත නැවත නැවත නැවත ඒක අහන්න ඕනේ. ඒකෙන් මට සතුට උපදිනවා. ඒක මේ ජීවිතේ මං ලැබිච්ච හොඳම දේ කියලා ප්‍රිය ශබ්ද ඇහුවා. ප්‍රිය රස වින්දා. ආන්ගේ දේවල් දැන් නැත්තම් මොකද වෙන්නේ? මහා දුකකට පත් වෙනවා. ඇති වෙලා වාගේ වෙනවා. අඬන්න හිතෙනවා. වැළපෙන්න හිතෙනවා. බලාපොරොත්තු ගැටලා බලාපොරොත්තු කැඩුනේ බලාපොරොත්තු ඇති වෙච්ච ඉඳ බලාපොරොත්තු ඇති උනේ ඇහැකරනාසයේ දිව ශරීරයෙන් ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා නැවත නැවත හැරි හැරි හැරි හැරි හැරි හැරි බලපින්නද නැද්ද? නේද? ඒක අර ඒකට කියනවා අභිනන්දනය කරනවා කියලා ඒ අපි අහන බලන කියන දේ පිළිබඳව අහන බලන දකින දේ පිළිබඳව එතකොට මේවා ඊටාම යහපත් දේවල් කියලා හිතාගෙන ඒවායින් උපදින සතුට මගේ ජීවිතේ ලැබිච්ච භාග්‍යයක් කියලා හිතාගෙන අපි ඒව මැත්තේම දරනවා. කාංගයේ වෙන්නේ අලුතෙන් අලුතෙන් දේවල් නැතුව බැරි වෙනවා. මෙහෙම හිතන්න මම ගොඩාක් ප්‍රිය උපදවන කෙනෙක්. මට ගොඩාක් ප්‍රිය උපදවන කෙනෙක්. හින්දා මට දුක් උපදිනවා. නේද? ප්‍රිය උපදිනවා නම් දුක් උපදිනවා. එයි මට ඕන විදිහට නැත්තා. එයා ජීවිතේ පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා. එයාව ජීවිතේ පළවෙනි වතාවට දකින්න ඉස්සෙල්ලා. මට එයා ගැන දුකක් තිබ්බාද? කලකිරීමක් තිබ්බාද? පැරීමක්, දැරීමක්, පිච්චීමක් තිබ්බාද? නේද? එහෙනම් ඊට පස්සේ මේක හැදලා තියෙන්නේ. ඒකේ තේරුම දැක්ක දැක්ක ඔක්කොම හින්දා දැක්ක දැක්ක ඔක්කොම හින්දා මේ එහෙම එකක් වුණා කියලා. නෑ ඕන තරම් තව කට්ටිය දැක්ක නෑ එහෙම නෑ. එහෙනම් මගේ වැරදීමක් කරගෙන තියෙනවා මම මම ඉන්දියා සංවර කරගෙන වාසය කරපු ඉඳ දැන් මාව මර උගුල කපලා වගේ හරියට මේ සබහා ධර්මය මට මොකද්ද කියන්නේ? ඔබේ මගේ දේවල් එක සැරයක් දෙසරයක් තුන් සැරයක් හතර සැරයක් ආසාවෙන් කැමැත්තෙන් බැලුවා නම් දැන් ඉතින් හැමදාම බලනවා. නැත්තම් දඩුවා. නේද? එහෙමයි හරියන්නේ නේද? ඈ කීපවතාවක් බලලා සතුටු වුණා නම් දැන් ඉතින් හැමදාම බලනවා කියලා ඒක බලාගන්න බැරි වුණොත් ඔන්න දුක් දෙන ස්වභාවයක් තියෙනවා. ආනිසින්ද මේ පංචකාම සම්පත්තියට මේ පස්කම් සැප විඳීමට බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිෂ්ඵල දෙයක් කියලා. මේස සුඛයක් කියලා. සුචි සැපයක් කියලා. ඒකෙන් සිද්ධ වෙන්නේ සැප විඳිනවට වැඩිය දුක් විඳීමකුයි. මම මේ අතංගේ මෙහෙම අහන්නම්. ඇහැ කන නාසය දිව ශරීරය භාවිතා කරලා ඇහෙන් රූප දැක සතුටු වෙන්නේ ඇහැද හිතද? ඇහැ හිත. කනෙන් ශබ්දාසා සතුටු වෙන්නේ සතුට කියන හැඟීම උපදින්නේ කනේද හිතේද? කන මොකෝද දන්නේ. අපේ කන මොකවත් දන්නේ මේ දැක්ක මේ මස්කුලිය මේ ඇස්කුලිය දන්නවද මං අහවල් ගාව බැලුවා බැලුවා කියලා නෑ කොහොමද සතුට වෙන්නේ හිත එහෙනම් ඉන්නේ හිත සතුට කරවා ගැනීම සඳහා මේ අස්කරෝ කරකෝ ඉන්නේ ජීවිතේ ඉන්නකොට හොඳයි ඒකට හරියට මහන්සියෙන් වෙලාද නැද්ද ඒකට හරියට ආයාචනා කරන්න වෙලාද නැද්ද අනිත් අය ඉස්සර ආයාචනා කරන්න වෙලා අනේ මාව දාලා යන්න එපා මට පේන්න හැමදාම ඉන්නෝ නෑ නේද එක දවසක් නැත්තම් මට ඉන්න බෑ කිය කිය අම්මලා දරුවෝ ඉස්සරහට කියනවා නේද? එක දවසක් දකින්න නැතුව ඉන්න බෑ ඒක. මොකද මේ හිත පෑරෙන හින්දා. එහෙනම් හිතේ සතුට උපදවා ගන්නයි අපි ඔක්කොම පාවිච්චි කරේ. හොඳයි. ඒවා මොකුත් නැතුව හිතේ සතුට උපදවා ගන්න පුළුවන් නම්. ඒවා කිසි දෙයක් නැතුව හිතේ සතුට උපදවා ගන්න පුළුවන් නම් පුළුවන් වෙනත් ක්‍රමයක් තියෙනවා නම් ඒක කොච්චර සුවදායක වෙන්න ඕනද? මහන්සියෙන් දෙයක් නෑ. දැන් හරියට මහන්සි නේද? හරියට රණ්ඩු වලවත් මහන්සි. කිව්වේ මෙහෙමයි කිව්වේ මෙහෙමයි මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා. මෙන්න ඒ සඳහා අපි ඉන්ද්‍රිය සංවර කරන්න ඕනේ. ඒ සඳහා ධර්මයේ තුල තියෙන හැම ක්‍රමවේදයක්ම පාවිච්චි කරන්න ඕනේ. එහෙම පාවිච්චි කරොත් ආදරයෙන් හදන දරුවෙක් වාගේ ආදරයෙන් හදන දරුවෙක් වාගේ Tamange හිත ආදරයෙන් රැක ගන්න ඕනේ. අනාදරයටපත් කරන්නේ නැතුව අකුසලයට යන්න දෙන්නේ නැතුව හිතේ උපදින කුසල ධර්මය ආදරෙන් රැකගන්න ඕනේ තමයි. පිරින් විදේ විදින් විදේ එහෙම කුසල ධර්මයන් උපදිනවා. මේ පංචකාම සම්පත්තිය දුකයි. මේක වැඩක් නෑ නේද? හිතලා නැද්ද කියන්නේ ඒක මොහොතකට හරි. කවදා හරි හරි කොයි වෙලාවක හරි හිතලා නැද්ද පැවිදෙන්න වගේ තිබ්බනම් හොඳයි කියලා. හිතිච්ච වෙලාවල් නැද්ද? නේද? හිතිච්ච වෙලාවල් තියෙනව නැහැ කෙනෙකුට. ඉතින් නමුත් ඒක එහෙම එහෙම හිතිච්ච වෙලාවේ ඒ හැඟීම රැකගත්තද? භාවනා කරන්න ඕන කොහොම හරි කියලා හිතච්ච වෙලාවල් නැද්ද? සිල් රකින්න ඕන කියලා හිතච්ච වෙලාවල් නැද්ද? නේද? ලෝකයේ තියෙන මේ බැඳීම් අයින් කරන්න ඕනේ කියලා හිතච්ච වෙලාවල් නැද්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙච්ච වෙලාවේ මම ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා හිතච්ච වෙලාවල් නැද්ද? ඒකට කැප වෙන්න ඕනේ කියලා හිතච්ච වෙලාවල් නැද්ද? ඒක කොහොමද කුසල හැකියි? ඒව රැකගත්තද? ඒව රැකගත්තද? එහෙනම් අම්මට දරුවා රැකගන්න බැරි වුණා වගේ Tamanට කුසල හැඟීමේ නිවනේ හිත අලවාගෙන වාසය කිරීම රැකගන්න ඕනේ. ආත්ම සීමා ආරක්ෂාවත් රැකගන්න ඕනේ. ඇයි රැකගන්න බැරි වෙන්නේ? සියුම් සියුම් තැන්වලදී සැලකිල්ලක් නැතිකම. ඕව අවතර සලකන්න දෙයක් නැහැ. ඕව අවතර සලකන්න දෙයක් නැහැ. අන්න ඒකයි. ඒවා කමන්නේ. ඕව තිබ්බ මට පුළුවන්. ලහුගාක හිතන දෙයක් තමයි. දැන් ආහාරය ආහාරය ගිජුවෙන් වළඳන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද ආහාරය පංචකාම සම්පත්තියෙන් තියෙන හින්දා. ගාකට හිතන මොකද අපුඩි දේවල් මං කොච්චර ලොකු දේවල් අතාරිනවා මං ඉස්සරහට දැන් පොඩක් කාලා ඉන්නවනේ කෑදරකම නිකන්වත් හිතන්න බලන්න බෞද්ධ වෙච්ච අපි එක සැරයක් හරි ආහාරය වළඳනකොට ආහාර ගන්නකොට තමන් රස තෘෂ්ණාව පීඩනයක් කියලා හිතාගෙන මේක අයින් කරගෙන මම කැම ටික කන්න ඕනේ කියලා හිතාගෙන එහෙම මේ ආහාරය මේ ජීවිතේ ජීවත් කරවීම සඳහායි මේක මැත්තේ මෙච්චර මේ රසපස් මෙච්චර දුවන්න ඕනේ නැහැ. ඒ වගේ හිතලා කාපු දවසක් එහෙම තියෙනවද දන්නේ නේද? ඒ වගේ හිතලා කාපු දවසක් කෙසේ නැතත් ලුණු පොඩ්ඩක් අඩු වෙන්න ඕනේ බලන්න. මිරිස් පොඩ්ඩක් අඩු වෙන්න ඕනේ බලන්න. පොඩි දෙයක් එහෙම එහෙම වෙන්න ඕනේ බලන්න කෑමකේ. මොකද මේ උගුරෙන් පල්ලෙහාට යන මාත්‍රේ දැනෙන රසය වහල් වීම අය මෙතනින් පල්ලෙහාට යනකම් විතරයි මේ මෙතනින් සූටක් පල්ලෙහාට යනකම් උගුරෙන් පල්ලෙහාට සූටක් යනකම් විතරයි මේ කිංචි සැපයක් දැනෙනවා ඒක එතනින් පල්ලෙහාට ගිය ගමන් ඉවරයි ඒ චුට්ටට මොන විදිහට මැරෙන්න හදනවද කියන්නේ බලන්න නේද කා කා කා කා කියගෙන ඉන්නේ දන්නවනේ නේද එහෙම තමයි ඉන්නේ කාකෝ වගේ අපි හැමදේම එහෙමයි ඉතින් ඒ ඒ தත්වයන් ඒවා අතහරින්න කියලා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙනකොට ඒක දැනගෙන සිහියෙන් මේවා ආහාරයට ගන්න කියලා තියෙනකොට අපි ඒක හැල්ලුවට ගන්නවා. හරිද? හැල්ලුවට අරගෙන ඕවා දැම්මම ඕනේ ඕවා මොකටද කියලා හිතනවා. ඕවට කල් තියෙනවා කියලා හිතනවා. ඕවා තව වයසට ගිහිනව කරන්න ඕන වැඩ කියලා හිතනවා. දැම්ම මේ ජීවිතේ විඳින්න ඕනේ කියලා හිතනවා. හ්ම්. එහෙම හිත හිත හිත හිත මොකද කරන්නේ? මේ පංචකාම සම්පත්තියේ ඇලී ගැලීම වාසය කරනවා. මේකෙදී බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දේශනා කරන මේ මේවා තදින් හිතන්න ඕනේ ඇයි කියලා මේ අපි අලිය ගැන මේක තියෙන්නේ නමුත් අලිය ගතකින්ද අපි කියලා හිතන්නකෝ. රසකින්ද වෙන හයියද නැද්ද? රසකින්ද වෙන හයිය නැහැ. රසකින්ද වෙනකින් අපි බඳලා එක දවසක් බලනකොට කවුරුහරි ඉතින් අපිට ගාණක්වත් නැහැ. ඕක කඩාගෙන යන්න පුළුවන්. කුංචි වටු කිරිලියක් වල්ලා අසකිදාලකින් බැන්දොත් මොකද? එයාට ඒක ලොකු බැඳීමක්. ලොකු ලොකු බැඳීමක්. අන්න ඒ වගේ අපි හිතුවට මේක පොඩි දෙයක් කියලා සමහර ඇත්තන්ට ඒ කුංචි බැඳීම ලොකු දෙයක් බවට පත් වෙනවා. ඒ මොකද එයාගේ කෙලෙස් අයින් කරගන්න එයාට පුළුවන්කමක් ඇත්තේ නැහැ. තමන්ගේ පැත්තෙන් තියෙන මේ පොඩි දේවල් කියලා අපි හිතුවට ඒවා ලොකු ලොකු බෑ අපි ශක්තිමත් සිත් ඇති කෙනෙක් නෙවෙයි. තාම ශක්තිමත් නෑ අකුසල් වලින් අයින් වෙන්න. ඒකද පුංචි පුංචි දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අඩුම තරමින් පංචශීලය ගැනවත් සැලකිලිමත් වෙන්න ඕනේ. නේද? මේ මම ධර්ම ශ්‍රවණය වෙන අයගෙන් මේ අහන්නේ තමන්ගෙන් අහලා බලන්න. බොරු කියන එක නවත්තලා ගන්නෑ. මට මොකුත් කියන්න එපා. Taman tamanගෙන් අහලා බලන්න බොරු කියන එක නවත්තලා ගන්න. මේ හුඟක් වෙලාවට උත්තර නැහැ. ඇයි මේ බොරු කියන එක කියන්නේ? හරි ලේසි ජීවත් වෙන්න බොරු කියනකොට. නේද? කියන්නේ කොහෙද කිව්වහම නෑ වෙන තැනක් කියලා යන්නේ ලේසි. අය හොයන්නේ නැහැ නේද? අහවල් අහවල් දෙය කරාද නෑ කිව්වම ලේසි. අහවල් දෙය ගත්තද නෑ කිව්වම ලේසි. නේද? ජීවත් වෙන්න පහසුයි ජීවිතෙත් එක තද බැඳීම් තියෙනවා. මේ ගෙවන ජීවිතේ පංචකාම සම්පත්තිය නැති වෙයි කියලා බය තියෙනවා. අද දැක්ක දේ හෙට දැක ගන්න බැරි වෙයි කියන බය තියෙනවා. අද විඳ දේ හෙට විඳ ගන්න බැරි වෙයි කියන බය තියෙනවා. අන්න ඒ බය හේතු කොටගෙන අපි මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් ගැන ඇත්ති පදම් බොරු කියනවා. බොරු කියන වාරයක් වාරයක් ගානේ ලෝභ, දේශ, මොහ වැඩි වෙනවා. ඉතින් ලෝභ, දේශ, මොහ වැඩි වෙන්න වැඩි වෙන්න ඔය දැන් මොහොතකට හිතනද මේ මම මෙහෙම කියනකො පාර යනකොට හරකෙක් දකිනවා. මේ හරකා කවදා හරි සංසාර ජීවිතේ මිනිස්සෙක් කියලා ඉපදිලා ඉඳලා නැතුව ඇද්ද? ඉපදිලා නැතුව ඇද්ද? අපේ ඉපදිලා ඉඳලා ඇති. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ මිනිස්යා වෙලා ඉපදිලා ඉන්න කාලවල වල ඇහිලත් නැතුව ඇද්ද? ඇහිලත් ඇති. ඔන්න දැන් අපි මෙහෙම එකක් කිව්වා එහෙනම්. මේ පාරේ යනකොට හම්බෙච්ච හරකා මිනිස්සෙක් කියලා ඉපදිලා බණත් අහලා ඇති සංසාරේ නේද? මොකක්ද ඒ කිව්වේ? එහෙනම් මිනිස්සෙක් කියලා ඉපදිලා බණත් අහපු කෙනාට මොකද දැන් වෙලා තියෙන්නේ? ආයෙ හිතන්නේ මිනිසෙක් වෙලා ඉපදිලා බණත් අහපු කෙනාට එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? හරකෙක් වෙලා ඉපදිලා. මිනිසෙක් වෙලා ඉපදිලා බණත් අහපු කෙනා, මිනිසෙක් වෙලා ඉපදිලා බණත් අහපු කෙනා කවුද? මේ දැන් මෙහා ඉන්නේ. නේද? ඒ කියන්නේ බණ ටික ඇහුවා කියලා මිනිසෙක් වෙලා ඉපදුනා කියලා පිළිසංගත වෙන්නේ නැහැ කියන්නේ. හරි. දැරි වෙලාවක තෙන්නේ මොන දුකක් දෙන්නේ දෙන්නේ? කාට කියන්නේ? කාගේ පිහිටද කාගේ සරණද කියන්නේ බලන්න. කුරුමිනේක් වෙලා හැම ඉපදුණු. හුණෙක් වෙලා ඉපදුණු. එතකොට මොකද මේ විද්‍යාවෙන් හදපු කට්ටිය නේද? තාක්ෂණික විද්‍යාවෙන් හදපු එක්කනේ හුණා. නැහැ නෑ යා නිර්මාණය කරේ නෑ කවුරුත්. එතන විඥානයක් පහළ වෙලා. ඉතින් යාට හැදලා තියෙන ශරීරේ. නේද මේ සැරේ නම් අම්මා පිටිපස්සෙන් ගියා ඊළඟ සැරේ කිකිලි පිටිපස්සෙන් යන්න උනොත් එතන කවුද දන්නේ ඉතින් කිකිලි පැටිය වෙලා ඉපදුනාට පස්සේ ඉතින් හම්බුන අම්මා පිටිපස්සේ ගිහලා හොරන්න පුරුදු වෙනවා පොළොව හොරන්න පුළුවන් පුංචි කාලේ ඉඳන් ෂෝක් එක දැකලා තියෙනවනේ. හ්ම්. ඉතින් ඒ හම්බෙච්ච විදිහට ජීවත් වෙන්න වෙනවා. ඒක මහා භයානකම තියෙනවා. ඇයි මෙහෙම බව සකස් වෙන්නේ? හ්ම්. අපි මේවා ගැන කල්පනා කරේ නෑ. මම මේකට මෙහෙම කියන්නේ. අතීතයේ දැක්ක රූප නැවත දැකීමේ ඇතුළෙන්ම තියෙනවා. ගැඹුරෙන්ම එන. ඉවසන්න බැරිකමක් තියෙන අනේ මට තව සැරයක් බලා ගන්න ඕනේ කියලා ඔය හිතවලටම දැනෙන වේගයක්, තල්ලුවක්, ඉවසන්න බැරිකම, නොදක ඉන්න බැරිකම ඇතුළෙන්ම එන හැඟීම මට නම් නොදක ඉන්න බෑ කියලා තමන්ව තල්ලු කරන හැඟීමක් තියනවද නැද්ද? දැන් බලන්න තව බලා ගන්න ඕනේ තව බලා ගන්න ඕනේ කියලා. මේ දරුවෝ දිහා බලන්න ඕනේ නෑ බලන්න නැතුව ඉන්න බෑ. ඒක හොඳට දැනෙනවද නැද්ද නිකන් පපුව හූරනවා වගේ දැනෙනවද නැද්ද එහෙම එකක්. හීරිලා යනවා වගේ, දනවා වගේ. ආයේ මොකද ඒ? අතීතයේ දැක්ක රූප නැවත දැකීමේ ඇතුළෙන්ම ඇති වෙන ආශාව කියන අපි නිකන් තණ්හාව ගම නිකන් පොතේ පතේ තියෙන එකක් වගේ හිතෙන්නේ. තණ්හාව කොහෙද තියෙන්නේ? තණ්හාව කියන ධර්මතාවය අපේ හිතේ උපදින්නේ. හරිද? මොකද්ද මේ තණ්හාව? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විශේෂී පංචකාම විශේෂී මේ ශරීරය අභිබවා ඇතුලෙන් උපදින දරුණු ඡන්ද ගෝර ශක්තිමත් වේගයක් එනවා දැන් බලන්න කියලා උදාහරණයක් විදිහට කැමති කෑමක් මේසයක් උඩ තියෙද්දි මට එතන ඉඳන් ඉන්න පුළුවන්ද ඈ කැමති කෑමක් කියන්නේ කැමති කැමක් කන්නත් පුළුවන් වෙලාවක මට එතන ඉඳගෙන නිශ්චලව ඉතා නිශ්චලව ඉන්න පුළුවන්. අනුන්ගේ දේ කියන්නකො ප්‍රශ්නකුත් නැහැ කියන්නකො කියනවා කි නිශ්චලව ඉඳලා නිශ්චලව ඉන්න බෑ මොකද වෙන්නේ? හ්ම් මොකද වෙන්නේ? මේ අත නේද මට වැඩිය හයිය පුද්ගලයෙක් ඇවිල්ලා හරියට නිකන් මගේ අත කුදලලා අරගෙන මෙහෙදෙනවා ඔය අත කියලා එහෙනම් පල්ලෙහාට වේගින් අරගෙන ගිහිල්ලා ඇඟිලි දික් කරවලා අර ඉතින් අපි කේක් කෑල්ලක් කියලා ඒක අල්ලලා ආපහු උඩට ගෙනල්ලා කට අරවලා ඇතුළට දම්බලා හාප්පලා ගිල්ලලා යනවා. ආන්ගේ වගේ මට වැඩිය Tamanට වැඩිය ශක්තිමත් වේගයක් ක්‍රියාත්මක භාවයේ තියනවද නැද්ද? නේද? ඉන්නේ මේ වේගෙට අපි අදීලා යනවද නැද්ද? දැන් කෙලින් බලාගෙන ඉන්නකොත් ප්‍රිය කෙනෙක් ඉන්නවනම් වම් පැත්තේ කෙලින් බලාගෙන ඉන්න කෙනෙක්. මොකද වෙන්නේ? බලනවා නෙවෙයි දැවෙනවා බෙල්ල නිකම්ම කරගෙනවා කොහෙන් එන වේගයක් දන්නේ නැහැ. හරියට Tamanට වැඩි ශක්තිමත් කෙනෙක් කියලා මේ බෙල්ල බෙල්ල අල්ලලා වම් පැත්තට හෝ දකුණු පැත්තට ඉන්න පැත්තට කරකෝල ඇරවලා තියනවා වගේ නේද? අන්න එහෙම ඒක ක්‍රියාත්මක වෙන එක්තරා හිතෙන්ම උපදින බලවේගයක් තියෙනවද නැද්ද? අන්න ඒක දැන් මේ කාලේ තියෙනවද නැහැ. කොහොම බලාගන්න ඉතින් දැනෙනවනේ තියෙනවා. ඒක උදේ ඉඳන් හැන්ද වෙනකන් නටන නාඩගම මොකක්ද? ඔන්න ඔය ඇති වෙන හැඟීමට සාධාරණීෂ්ඨ කරන් දුවන එක නේද? මොකද්ද? බලන්න දුවනවා, අහන්න දුවනවා, විඳින්න දුවනවා. නගරයක් කරන් බලන්න හිස් ගිනිගත්තු වුණාගේ දුවනවා. දිවිල ඔක්කොම දෙදෙනේ දුවන්නේ බලන්න, අහන්න, විඳින්න දුවනවා, වේගෙන් දුවනවා. ආන්ගේ දිවිල තමයි කවදා දවසක මාව කරපොත් එක් කරන්නේ, කූණෙක් කරන්නේ, නරියෙක් කරන්නේ, ඉබ්බෙක් කරන්නේ නේද කුකුලෙක් කරන්නේ ආවෙක් කරන්නේ මීයෙක් කරන්නේ ප්‍රේතෙක් කරන්නේ භූතෙක් කරන්නේ නිර්සතෙක් කරන්නේ භවය හැදෙන්නේ ඔන්න තෘෂ්ණාවයි එහෙනම් ඒ තෘෂ්ණාව මේ මොහොතේ මග ළඟ තියෙන බව අපි සිහියෙන් දැනගන්න ඕනේ ආන් ඒක තියෙන එක හරිම හැනකයි ඒකයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාගත දුක් නැති කිරීම සඳහායි ඔන්නවා අයින් කරන්න පුරුදු කරන්න කියලා කියන්නේ අපි ඒක කියන ඕවා ඔච්චර සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ දන්නවනම් ගොමුගුලි කරකෝ කරකෝ ඉඳ වෙනවා කියලා නේද? ඉදිරියේදී දන්නවනම් මේ විදිහට ජීවත් වෙලමට ගොමුගුලියක් කරකවන්න වෙන්න දෙන ඉඩ කඩක් තියෙනවා. මොකද? දැකලා තියෙනව නේද? ලොකු ගුලියක් කරකෝ කරකෝ ඉතින් යනවා කොහේ යනවද දන්නේ අපිට දැක්කම හිතනවා පිස්සු කියලා. නේද? ඉතින් අන්න ඒ වගේ தත්යකට අපිව පත් වෙන්න තියෙන ලොකු ඉඩකඩක් තියෙනවා මේ මොහොතේ තියෙන මේ සංහාව පංචකාම සම්පත්තිය. ඒකයි ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අසුචි සැපය කිසි වැඩක් නැති සැපයක් ඒක. ඉවරක් නෑ අනිත් එක. අද වින්දා කියන්නකො අද වින්දාම හෙට ඉල්ලනවා. අනිද්දා ඉල්ලනවා. මේක ගැන බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී මේ සූත්‍රයේ තියෙන සිදු කාරණා දේශනා කරන්න නෙවෙයි මේ සූදානම් වෙන්නේ මේක තියෙන කාරණා කීපයක් අපිට අපිට අවශ්‍ය විදිහට කීපයක් කතා කරන්න. එක දුප්පත් මිනිසෙක් ඉන්නවා. මේ දුප්පත් මිනිසයාට ඔය ඊටාම හිල් වෙච්ච වහලයක් තියෙන කාක්කෝ ලගින හෙල්ලෙන ඇඳක් තියෙන හරිද අවලස්සන බිරිඳක් ඉන්නේ ඉතින් එහෙම නිකන් අර හරි දුක්ඛිත දේවල් වගේක් කියනවා හරි ඒ කියන්නේ හරි මේ භවභෝග සම්පත් වලින් බොහොම අඩුකම් තියෙන හරියට අඳුමක් පැනමක්වත් නැති කෙනෙක් මෙයා මේ පාරේ යනවා පාරේ යනකොට ගහක් යට නිශ්චලව ඉන්න සැනසීමෙන් ඉන්න සුවසේ ඉන්න භික්ෂුවක් දකිනවා ඇත්තටම මේ තනත්තාට මේ භික්ෂු ජීවිතයට එන්න පුළුවන් බෑද? එන්න පුළුවන් බෑද? එන්න පුළුවන්කම තියෙනවා. ආවොත් මොහරි අඩුවක් වෙනවද? මෙයා මේ දුප්පත් වෙලා යාවේ භික්ෂු නෑ අපි වඳින්නේ නෑ අනිත් අය. මෙයා දුප්පත් වෙලා යාවේ කියලා වඳින්නේ නැද්ද? නෑ නෑ නෑ. නේද? ඇයි මෙයාට එන්න බැරි? ආ පැල්කොටේ දාලා එන්න බැරි? නේද? අර පුංචි පැනකොටේ අර තියෙන චූටි චූටි දේවල් ටික දාලා දෙනවා. අපි කියනවා අයියෝ ඒව මොනවද ඒවට ඒව දාලා ඉන්න බෑද කියලා. ආ වටගිරිලගේ උපමාව. හරි. මේ පුංචි ටිකට මෙයාගේ හිතේ ලොකු බැඳීමක් එතන එතන බැලිය යුත්තේ වස්තුන් දිහාද ඒ ඒ වස්තුන් ගැන තියෙන බැඳීම දිහාද බැඳීමයි ඒ බැඳීම ප්‍රබලයි යාට හරි එහෙනම් මේ බැඳීම කඩා ගන්න බැරි තරම් ප්‍රබලයි. කෙනෙක් බලනකොට කිය අයියෝ මේ පොඩි පැල් කොටේ අතර මේ මේ මේ මේ අවලස්සන ඇඳ නේද? මේ අවලස්සන වැරහැලි වගේ එළලා තියෙන මේ වීත්ති මේ වගේ මේ පොඩි චූටි ඩං ගැල්ල. හරි ඒකත් එක්ක කුලියකට ඉන්න එකක් ඒ වගේ එකක් ඒ වගේ එකක් දාලා එන්න වැඩි දෙනෙකුට බැයිද නැද්ද? ඒ වගේම ලස්සනට හදපු බොහෝම ලස්සනට හදපු ඉතාමත්ම සත්මහල් ප්‍රාසාදයක ඉන්න කෙනෙක් ඉන්නවා. එයත් මේ භික්ෂුව දකින්න. ඒ භික්ෂුව දැකලා එයා මොකද කරන්නේ? පංචකාම සම්පatti කලකිරিলা අර්ථික දාලෙන්. අච්චර මහා මාලිගාව කියන සම්පත් නේද? එයාට පොඩි බැඳීමක් නැද්ද? නේද? එහෙනම් අපි බලන්න ඕනේ සම්පත්තල විශාලත්වයේ විහාද නැත්නම් තමන්ගේ හිත තුළ තියෙන සියුම් සියුම් බැඳීම් දිහාද? වැදීම් දෙයක් පොඩි දෙයකට හරි කමක් නැත්නම් මේ ඇඳුමකට හරි වාහනයකට හරි දුරගත දෙයකට හරි ඕනම දෙයකට තියෙන වැදීම් අපි කවදා හරි අයින් කළ ගන්න ඕනේ. කවදාකවත් අයින් කළ දෙන්නේ නැත්නම් ස්ථිර සංසීමකට එන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපි හරි නොයසිලෙන් ඉන්නේ. හැම වෙලේම Taman කැමති දේ හොයන ගතියෙන් ඉන්නේ. ඉවරක් නැතුව හොයනවා හැම වෙලෙම හොයනවා හොයනවා හොයනවා හොයනවා ඉවරක් නැහැ. ඉතින් ඕක කවදද ඉවර වෙන්නේ? මොහොතකට මේ ජීවිතය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. එකම රූපය ඔය ඇස් දෙකට කී සැරයක් නම් දැන් පෙන්වනවාද? එකම ශබ්දය සතුටු වීම සඳහා එකම ශබ්දය එකම ගීතය කී සැරයක් නම් ওই කන් දෙකට ඇස්වාද? එකම ගන්ධය, එකම රසය, එකම ස්පර්ශය ඔය ශරීරයට කීසරයක් දැන් ලබා දුන්නාද? සතුට වෙන්න. මේ දැන් ඇද්ද? දැන් ඇද්ද කියලා මම අහන්නේ. ඇතිද? මදි, තව මදි නේද? තව මදි, තව මදි. කවද්ද දන්නේ ඇති වෙන්නේ? ඇති වෙන්නේ කවද්ද? නෑ එහෙම එකක් නෑ. එහෙනම් ඉවර වෙන්නේ නැති වැඩක් කර කර ඉන්නවද නැද්ද? කවදා හරි මම මේ මහ පොළොවම කාලා ඉවර කරනවා කියලා ගැටවිත් බලනවා කන්න පටන් අරගෙන. හරිද? මං විවේකයෙන් ඉන්නේ කවදද පොළොව කාලා ඉවර වෙච්ච දවසක. එයා ගැටවිත් බලනවා පොළොව කාගෙන කාගෙන යනවා. ආන් ඒ වගේ ඒක කවදා හරි ඉවර වෙන්නත් තියෙන කල හැදෙනවා. මේ තණ්හාව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෙන් තෘප්තිමත් කිරීම කියන එකක් නම් අරක ඉවරුණත් මේක ඉවර වෙන්නේ මේක ඉවර වෙන්නේ නෑ. ඒකද අපි හැමදාම අහු වෙලා හැමදාම පීඩිතව ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේකෙන් හිත අතම දුවා ගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළින් අපේ හිත හික්මවා ගන්න ඕනේ. මුංචි මේක එන්නේ හික්මවා ගැනීම සඳහා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් ඔන්න මම කට්ටියකින් අහන්නයි යන්නේ ධර්ම ශ්‍රවණය කරන අයගෙන් හරියට බණ අහන අයගෙන් මට එහෙම කියනව නෙවෙයි උත්තරේ මට එපා. ඔයා අපි කිව්ව ආරියස්ථාංග මාර්ගය තමයි දුක් නැති කරන මාර්ගය. ඕක තියෙන්නේ වෙන මොකටවත් නෙවෙයි භාවිතය සඳහා අපේ ජීවිතය ජීවත් කරනකොට ආරියස්ථාංග මාර්ගය අපේ හිත තුළ වැඩෙන විදිහට අපි ජීවත් වෙන්න ඕනේ. හැම වෙලේම ඒකම්ම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. එහෙනම් දරුවා හදන්න ඕන ඔන්නේ අංග 8 අංග 8ෙන් සාතු කර කර. අපේ හිත කියන දරුවා හදන්න ඕන කොහොමද? එහෙනම් පොඩි තැනකින්වත් එළියට යන්න දෙන්නේ නැතුව අංග 8ෙන් සාතු කර කර සාතු කර කර හදන දරුවා කවදා හරි නිවන් දකින්න. ඉතින් බුදුරජාණන් වහන්සේ කරන්න කියලා තියෙන වැඩේ භාවිතයට පාවිච්චියට ගන්න කියලා කියන්නේ ඔන්නේ ආරස්ඨායක මාර්ගය මේ හිත ඔය ව්‍යසනයෙන් ගලවා ගැනීම සඳහා මේ අපි බුද්ධං සරණං ගච්ඡාමි කිව්ව නේද? ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කිව්ව නේද? ඒවා කිව්වා. ඒක කිව්වහම මොකද උනේ? ඒක කියන කෙනාට කවුරු කියලාද කියන්නේ? උපාසක, උපාසිකාව නැත්නම් සරණ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගිය අය. ත්‍රිවිධ රත්නයේ සරණ ගිය අය. සරණ ගියේ මොකටද? සංසාර විමුක්තිය සඳහා මිසක් වෙන මොකටවත් නෙවෙයි. එහෙනම් බෞද්ධ කියපු අපි පොඩ්ඩක් හිතෙන් අහලා බලන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියලා අංග 8 මතකද කියලා කොට. අංග 8 මට මතකද? මට උත්තර එහෙම දෙනව නෙවෙයි. තමන්ම අහලා බලන්න ඕනේ. දුක් නැති කිරීම සඳහා හිත ඉතා සුවදායක තත්යකට පත් කර ගැනීම සඳහා වැඩේ ඉවර කිරීම සඳහා දැන් බලන වැඩේ තියෙනවා අපිට බලන වැඩේ අහන වැඩේ නේද ඉඳින වැඩේ මේ වැඩේ ඉවර කිරීම සඳහා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රමවේදය සහිත ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8 මට මතකද කියලා නිකන් හිතෙන් අහලා බලන්න විනාඩියක් නැත්නම් දෙකක් දෙන්න මම නිකන් අහන්න බලන්න මතකද මොකද හිත කිව්වේ මට මට කියන්න එපා මොකද කියන්නේ වැඩි දෙනෙකුට හ්ම් හරියටම මතක නැහැ. දහම් පාසල් යන කාලේ නම් පොඩ්ඩක් මතකයි. නේද? ඉතින් අපි කවදද නිවන් දකින්නේ? නිකමට කියන්න බලන්න නිකමට අහන්න තමන්ගේ හිතෙන් සමාදන් වෙලා පංචශීලය ආරක්ෂා කරනවාද? සීල් සමාදන් වෙනකොට අපි මේ ළඟදී පුංචි සමීක්ෂණයක් කරා ඒ පිළිබඳව. 200ක් විතර ඉන්න පිරිසකගෙන් සත්‍යවාදීවම තමන් සීල් සමාදන් වෙනවද කියලා විමසලා බලනවා. 200ක් විතර එක තැනක ඉන්න මේ ධර්මය තුල හික්මෙන්ද සූදානම් වෙලා ඉන්න අයගෙන් අහලා බලුවා දෛනිකව පංචශීලය සමාදම් වෙනවාද සමාදම් වෙනවා කියන්නේ මොකද්ද කියවන එකද නේද වාකය පංචශීල කියවනවා හැබැයි සමාදම් වෙන 20ක්වත් හිටියේ නේද 200න් 20ක්වත් හිටියේ නේද කැඩෙන කැඩෙන වාරයක් ගන්න නැවත සමාදම් වී ආරක්ෂා කරනවා තියා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට මම දිවිහිමියෙන් පාණාති සතෙක් මරන්නේ නැහැ කියලා කියන අදිෂ්ඨානයක්වත් ගන්නෙ නැහැ. ඉතින් දැන් මේ අතනත් පුළුවන් තමන්ව සමීක්ෂණය කර භාජනය කරන්න. ධර්ම දේශනාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා අපි මතක් කරා නේද? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කිව්ව මටද? නෑ නෑ මම පන්සිල් වල නෙවෙයි ඉන්නේ. නේද? මේ අතන පහසුවක් වෙන්න මම ඒක කියුවා. කියනකොට මේ අතත් ආනාදිපාතා වේරමණී අදින්නා දාන වේරමණී කියනකොට දැඩි අදිෂ්ඨානයක් වෙනවා මම මේක කරන්නේ නැහැ කියලා. ඇයි ඒ කරන්නේ නැත්තේ? කාගේ යහපතද? මාගේ යහපත සඳහා මගේ හිත ආරක්ෂා කර ගැනීම සඳහා මේවා අතහැරීම සඳහා මම එක අවවාද දෙනම් ඔක්කොම පැත්තකින් තියලා පුළුවන් නම් ජීවත් වෙන්න උත්සාහ කරන්න එක බොරුවක්වත් කියන්නේ එක ගුරුවක්වත් කියන්නේ නැතුව ඉන්නවා කියලා අදිස්ථානයක් ගන්න. එහෙම එක කවදාද ආරම්භ තියෙනවද දන්නේ නැහැ. මම එක ගුරුවක්වත් කියන්නේ නැතුව ජීවත් වෙනවා කොහොම හරි ජීවත් වෙන එක ගුරුවක්වත් කියන්නේ නැතුව කියලා අදිස්ථානයක් එහෙම ආරම්භ තියෙනවද දන්නේ නැහැ. මම එහෙම එකක් අරගෙන නැහැ කවදාකවත් නේද? ආ ඒ වුණාට මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කීසරක් කියලා තියෙනවා. අන්න එහෙම සමාදන් වෙලා නැහැ. එහෙම කවුරු හරි කෙනෙක් සමාදන් වුණා නම් එයා උත්සාහ කරනවද නැද්ද? වටිනාකම දැනගෙන සමාදන් වෙච්චත් උත්සාහ කරනවා. උත්සාහ කරන අය තමයි දන්නේ තමන්ගේ යටි කැඩෙනවා කියලා. නැත්තම් දවසකට බොරු කියනවා අපේ අපේ හැරුණත් බොරුවක් කියන්නේ. අපිටම හිතලා තියෙන සමාදායකින් අපි ඉන්න තැනක මහනවා. මේ දුරකථනයෙන් එහෙම කෝල් එකක් දාලා අහන අපිට ඇහෙනවා දැන්. මේ කොහෙද ඉන්නේ? මම මේ මාතර මම මේ කොළඹ මේ කොහෙද වෙන කොහෙද වෙලා? ඇත්තිපදම් බොරු කියනවා. ඒ පහසුයි කිව්වහම ඒකයි. දැනීම හින්දා බල ගන්න හොරාගයන් මගෙන් දෙන්න අහන්න එපා කියලා කියනවා. නේද? ඇයි? ළමයාට තියෙන බැඳීම හින්දා අම්මා බොරු කියනවා. එතකොට ඇත්තට ඇති සැටියෙන් කතා කරමින් ඇත්ත කියන්න බැරුව ඉන්නේ බැඳීම් අතහරින්න බැරුව ඉඳයි. හවුද නේද? ඒතර බලන්න මං මං මේ දැන් චුට්ටකට ඉස්සෙල්ලා හරි බොරුවක් කිව්වා නම් අද දවසේ බොරුවක් කිව්වා නම් මොකද? මාව රැකගන්න, මගේ ආත්ම ගෞරවය රැකගන්න අනුන්ව රැක ගන්න ආගියව සඳහා මගේ වාසි සඳහා මට රූප රූප ගැනීම සඳහා ශබ්ද ඇසීම සඳහා එන අනාගතයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පවත්වා ගැනීම සඳහා ආරක්ෂා කරගෙන තණ්හාව සඳහායි මේ බොරු. එහෙනම් බොරුවෙන් අත මිදලා ජීවත් වෙන කෙනාට ලෝකය අතහරින්න වෙනවා. ඒක මගේ කතාවක් නෙවෙයි. බුදුරජාන් වහන්සේ දේශනා කරා අතහැරීම ආරම්භ කරන විදිහ. ප්‍රාණ ප්‍රාණඝාතය අතහරින්න අපේ ගෙදර දෙනා අපිට ගොඩක් දේවල් අතහරින්න පුළුවන්. ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්ප්‍රප්පලාප නේද ඕක අතහරින්න ගරාවේ දිවන්න ඕනේ පස්සේ නේද එගින්ද තමන්ගේ හිත මේ කිංචි දේ ගැන අවධානය යොමු කරන්න මම මම අභියෝග කරලා කියන මේ අතන්ට මේ අතන්ට බරු කියන්න තු ඉන්න බෑ කියලා. දැන් මගේ අභියෝගය පුළුවන් නම් බලන්න. මං කියනවා බරු කියන්න තු ඉන්න බෑ. හා බලමු ගුරු කියන්නේ නැතුව ඉන්න බෑ කිව්වා නේද අන්න ඒක පිළිබඳව දැඩිව හිතන්නේ ඒක අපි හිතනවා ආයෝ ඔය පොඩි බරුවක් කියලා කමන්නේ වටු කිරිල්ලීව රසකින්ද වලින් බැඳා වාගේ බොරුව කියන එකෙන් ගැලවෙන්න බැරුව ඉන්නේ මම අභියෝග කරලා කියනවා බොරුවෙන් ගැලවෙන්න බැරුව ඉන්නේ කියලා බොරුව කියන අකුසලයෙන් ගැලවෙන්න බැරුව ඉන්නේ කෙනෙක් පුළුවන් නම් හික්මෙන්ද මම බොරු කියන්නේ නෑ කියලා කැඩෙන කැඩෙන හැම වාරයකම නැවත සමාදම් වෙන්න මම බොරු කියන්නේ නෑ මගේ අතින් අද බොරුවක් කියුණා ඇයි බොරුවක් කියුනේ කියලා බල බලන්න තමයි තේරෙයි ලෝභයක් හෝ දේශයක් හෝ එහෙම නැත්නම් කැමැත්තක් හෝ අකමැත්තක් හෝ බයක් හෝ මෝඩකමක් හෝ ආදි වශයෙන් එක්ක සතරගතයට වහල් වෙලා එක්ක අධික අකුසලයක් ඉඳා නැත්නම් අධික ඒ වගේ මොනවා හරි කාරණාව හොයලා බලන්න Tamanට තේරෙයි සසර යන්න හේතු වෙන දෙයක් ඉදමයි වරු කිව්වේ එන්න මේ සූත්‍ර ධර්මයක තියෙන එක කාරණාවක් අපි මේ සූත්‍ර ධර්මයේ සම්පූර්ණයෙන් දැන් දේශනා මේ සූත්‍ර ධර්මයේ තියෙන ඔක්කොම කියන්නත් නෙමෙයි මට ඕනුනේ හැම වෙලේම අපි අපේ ප්‍රායෝගික ජීවිතයේ ධර්මයන් ගලප ගන්න ඕනේ හරිද අද බුදුහාමුදුරුවෝ ගැන හිතාගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මොන තරම්නම් සංසාරගතව දුක් විඳද බෝධිසත්වයන් වහන්සේ විදිහට එක බොරුවක්වත් කියන්නේ නැති විදිහට ආවා. හරි ඒ තමයි අර ආදරණීය ළමයා සම්බුද්ධත්වය කියන වටිනා දරුවා හදාගන්න සම්මා සම්බුද්ධත්වය කියන වටිනා දරුවා හදාගන්න ආත්පසින්ම ආරක්ෂා කරගෙන ඉදිරියට ආපු සංසාර ගමන තමයි බෝධිසත්ව ජීවිතය කියන්නේ. එහෙනම් මම නිවන් දකින්නවා කියන වටිනාම නිර්වාණ මාර්ගය කියලා කියන මාර්ග හිතක් Tamange හිත තුළ මහා කුසලයක් විදිහට උපදවා ගන්න ආත්පසින් කුසල් වර්ධනය කරන්න ඕනේ. ඒ සඳහා තියෙන එක මිම්මක් තමයි මං කොච්චර බොරු කියනවද කියලා බලාගන්නේ. උණ රෝගියා උන්ට වෙනත් රෝගයක් හැදුනහම කෙනෙකුට උණ ගෑනවා. වෛද්‍යවරයා මේ උණ දිහා බලාගෙන උණ දිහා බලාගෙන බෙහෙත් දෙනවා. නේද? උණ අඩු වෙනකම් බෙහෙත් දෙනවා. උණ තමයි වෛද්‍යවරයාගේ සමහර වෙලාවට මිම්ම. උණ විතරක් නෙවෙයි සමහර රෝගවලට වෙනත් මිමිත් තියෙනවා. එතකොට මේ බොරුව කියන එක කෙලෙස් පිළිබඳ වූ මිම්මක්. යමෙක් බොරුවක් කියනවා නම් එයාගේ මේ ආධ්‍යාත්මික ජීවිතය නිවන් දකින්න යන ගමන ශේෂ වෙන බව, හිස් වෙන බව, යටිකුරු වෙන බව රාහුලවාද සූත්‍රය, අම්බලට්ටික රාහුලවාද සූත්‍රය බුදුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බොරු කියන කෙනාට නොකල හැකි වෙන වැරදක් නැහැ කියලා දේශනා කරනවා. එහෙනම් මේ වගේ එක දෙයක් අරගෙන ඒකට ලොකු ගෞරවයක් දෙන්න හිතවලින් ලඟු කොට කරගන්න බක්කෝ ආද කාලේ තිඹරු කියන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් නෑ. ආද කාලේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ තිබ්බ වෙනස් මොකද්ද? ඒකත් මේ සුපංචකාම සම්පත්තිය මැරෙන්න හැදුවා නේද? සමහර ඇත්තෝ වංචා කරා, කෙලෙස් වලට පොර ගෑවා. ආද කාලේ කියන 아무ත වෙනස් නැහැ. එකම පහටයි පොර ගන්න කවුරුද? අය අද කියලා මේ 아무ත එකක් නෑ. අද කාලේ ජීවත් වෙන්න බෑ. නුවණ තියෙන ඇත්තන්ට මං අන්තිමටම ධර්ම දේශනාවේ මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. පන්සිල් රැකගෙනම ජීවත් වෙන අය අද කාලේ නැද්ද? අද කාලේ නැද්ද? ඉන්නවා. එහෙනම් මට බැරි මොකද? මගේ තියෙන කෙලෙස් බරිත ස්වභාවයෙන් දෙකින්ද බොරුවෙන් ආරක්ෂා වෙන්න දැඩි අධිෂ්ඨානයක් ගන්න. එහෙම හරි එක දෙයකින් අපි හික්මෙමු. එක දෙයකින් පටන් ගත්තොත් Tamanට ඒක රැකගන්න ගියාම තේරෙයි භාවනාවත් වර්ධනය කරන්න ඕන බොරු කියන්න තියෙනවා. හ්ම් බොරුව කියන එක දෙයක් ආරක්ෂා කරන්න ගියාම අනිත් දේවල් වල අවශ්‍යතාවය දැනේ. අන්තිමට ආර්ය ශ්‍රැංග මාර්ගයම වර්ධනය කරන්න තමන්ව පිරික්සන්න බලන්න එක දෙයකින් ඒකට ලොකු ගෞරවයක් දීලා මේකෙන් මම හික්මෙනවා කියලා හික්මෙන්න පුළුවන් දෙයක්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපි කවදා හරි ඔක්කොම දුක් නැති කරන්න ඕනේ. ඒ සඳහා පිළිපන් කෙනෙක් බවට මමපත් වෙනවා. මේ ජීවිතය සාර්ථක කරගෙන විශාල සතුටක් ඇති කරගන්න ඉතින් ප්‍රථම ධ්‍යාන දෙතිය ධ්‍යාන තතිය ධ්‍යාන සත්තර ධ්‍යාන ආදී වශයෙන් ඉදිරියට සුවදායක ස්ථානවලට පැමිණලා අවසාන වශයෙන් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති